ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවෙනි දවසේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ප්‍රශ්න වලින් වැඩසටහන ආරම්භ කරමු ඊට පස්සේ අපි සිංහල ප්‍රශ්න වලට යනවා ඒ අතර වාරේ කාට හරි සභාවට යම් ඉදිරිපත් කළ යුතු ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවනම් ඒකටත් අපි සාදර වෙමු අපි ආරාධනා කරමු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉංග්‍රීසි ප්‍රශ්න වලින් සභාවාරේ පටන් ගන්න කියලා. English question feelings. Oh. You can ask. අවසරයි ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී අපේ සතිය එක් පාදයකින් අනෙක් පාදයට අපි යොමු කරනවා. භාවනාව වැඩි දියුණු වූ පසුව එප්පාදයක දැනීම වෙනුවෙන් විතරක් සතිය යොමු කිරීම සුදුසුද? මේක ඇත්තටම පරියංක භාවනාවට වැඩිය අභියෝගශීලී සක්මන් භාවනාව. පරියංක භාවනාවේදී ආනාපානේ ගත්තොත් ආශ්වාසයේ 100%ක්ම සංසිඳලා තමයි ප්‍රශ්වාසය පටන් ගන්න. මොකද සක්මන් භාවනාවේදී වම දකුණ දෙක වෙන වෙනම වැඩ කරනවා. So එතකොට එතකොට යෝගාවචරයට සිද්ධ වෙනවා කොච්චර දුරක් යනකම් වම බලනවාද කොච්චර දුරක් යනකම් දකුණ බලනවාද කියන්නේ. කොතනින්ද වමට දකුණට මාරු වෙන්නේ කියන එක හැමදාම ප්‍රශ්නයක්. මේ සාමාන්‍ය උපදේශය දෙන්නේ මොකද්ද ප්‍රසිද්ධ මොකද්ද ප්‍රකට මොකද්ද වැඩියෙන් පේන එක දිහා බලන්න කියලා. එතකොට පේනවා මේ වම ඉවර වෙන්නේ ඉස්සෙල්ලා දකුණ පටන් ගන්නවා. දකුණ ඉවර වෙන්නේ ඉස්සෙල්ලා වම් පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට සිද්ධ වෙනවා පච්චාපුරේ සංඤී කියලා පෙරපසු පිළිබඳව අවබෝධය කියන එක පුත්‍රජානහන්සේ අභ්‍යාසයක් අපිට දෙනවා. මේ වැඩ දෙකක් යනවා. දෙකක් යනකොට එකක්වත් නැතර වෙලා නැහැ. එතකොට වඩා ප්‍රකට දේ පොළවේ හැපෙන එක නම් දකුණු පාය පොළවේ හැපෙන්න පටන් ගන්නකොට වම් පාය පොළවෙන් ඉස්සෙන්න පටන් අරගන්නවා. එතකොට කොතෙන්ද මේක මාරු වෙන්නේ කියන තැන ඒ මාරුව මේ බලයේ තහවුරු කරන තැනේ මාරුව අපිට තියෙනවා හැම කවදාකවත් අපි දැකලත් නැ මොන જાතියක් කරලා දකින්නත් බෑ. ඒක හැම වෙලාවෙම গুপ্ত දෙයක්. එකක් බලන් යනකොට අනිත් එක පැනලා. පොල්පිට පාගනවා වගේ. මේ පැත්ත තද කරනකොට මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගනකොට මෙච්චර යනවා. නමුත් මෙච්චර කල් අපි ඇවිදලා තිනවා කකුල් පැටලිලා නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මොකුත් වෙන්නේ නැහැ. දැන් දන්නවා අපි දැන දන්නවයි කිව්වට දන්නේ නැහැ. හිතන්න අපි දුවන වෙලාවක මේ කකුල් වැඩ කරන හැටි පිළිබඳ බල බල දුවන්න ගත්තොත් කවදාවත් දුවන්න හම්බෙන්නේ දැන් මම මේ කියන කතාවලට ඒක නෝන මාත් එක්ක මම දීලා තියෙනවා මෙන්න මේකත් කියන්න ස්වාමීන් වහන්සේ ඕන වුණොත් ඕන වුණොත් මේ ධර්ම සාකච්ඡාවකදී හැකරැල්ල කකුල් 100ක් අරගෙන ඇවිදින හැටි බලලා ඉබ්බට හරි ඊර්ෂ්‍යාවක් ගියා. ඒක අඩියක් ඔසලා අඩියක් තියන්න ගියාම කචල්නේ. ඇවිදලා කිව්වලු දැන් හැකරැල්ලා මේ ඉබ්බාගේ ඩාන්ස් එකත් එක්ක බලන්න හැකලාගේ ඩාන්ස් එක හරිම දක්ෂයිනේ. ඊට පස්සේ ඉතින් ඊර්ෂ්‍යා වුණාට මූ ලස්සන ලියුමක් ලියවලු හැකරැල්ලට. ලියුමක් ලියලා කිව්වලු ඔයා පුදුමාකාර දක්ෂයෙක් හරියට පළවෙනි කකුල උස්සනකොට 67 වෙනි කකුලත් ඉස්සෙන්න පටන් ගන්නවා. 67 වෙනි කකුලත් එක්ක 123 වෙනි කකුලත් ඉස්සෙනවා. මේ පැත්තෙත් ඒ වගේ අනේ ඔයා කොහොම මේක බැලන්ස් කරනවද කියලා මම දන්නේ නැහැ. මට මේ හතරත් තිබිලවත් කරගන්න බෑ. මම මේ ලියන්නේ වෙන මොනවටත් නෙවෙයි. මේක ලස්සන කියලා. ඉතින් හැකරලා මේක ඇඳලා පස්සේ හැකරලාට ඇවිද ගන්න බැරුව ගියා. ඌර 60 එක තිනකොට 67ත් උස්සන්න හදනවා. මොනවක කරන්නද? ඔච්චර කල් හැකරලා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හොඳට ඇවිද්දා. අර ඉබ්බා ඇවිල්ලා කියපු ගමන් ඉබ්බා කිව්වේ ඇත්තටම ඊර්ෂ්‍යාවට. කිව්වේ කොහොමද අයියෝ යාගේ පුදුමාකාර මොලයක් තියෙන බාද බලන්න එක ඉස්සරහට හරියට 60 70 දෙක උතුරට 68 ඉස්සෙනවා තුන උතුර ඉතින් අර ඊට පස්සේ ඉලක්කම් ගණන් කරන්න ගියාම භාවනා කරන්න සක්මන් කරන්න යන කට්ටිය දිහා බලහන ඉන්න නිකන් හරියට නිකන් හීනෙන් ඇවිදිනවා වගේ අල්ලීම කචල් ඒ මොකද මේ සක්මන් කරන ගමන් ඒක බලන්න යන්නේ කරන්න හදනවා ඕඩම කෙනෙක් බිම දාන්න පුළුවන් ස්වභාවයෙන් කරන දෙයට ෆෝමියුලා එකක් කියලා දෙන්න මේ මේ කියන්නේ අපි සමීකරණයක් ලියපු ගාම සමීකරණය අල්ලපු ගාම ගැටෙනවා මේ මෙතෙක්කල් ෂෝකේට වැඩ කරපු විට මම ආර්ථික විද්‍යාවෙන් කරන්නේ ඔය දෙල්ලම ඇමරිකන් ආණ්ඩුව ඇවිල්ලා අපිට මධ්‍යම ආර්ථිකයක් හදලා දෙන සමීකරණ දෙනවා මේ අපි කරගෙන යන වැඩේ සමීකරණේ දාන්න ගිය ගම කුරුසෙට තියලා එන ගැහුවා වගේ හතර අල්ල වීසි කරලා දාලා කරගෙන යන වැඩේ කරන්න ගියා නම් නමුත් අර කරගෙන යන වැඩේ කරන ගමන් කොතෙන්ද මනසිකාරය යොදන්නේ? අපි කොහොමද ඒක භාවනාවක් කරගන්නේ කියන එක ඒක අමතර වැඩක්. ඒක උගන්වන්නේ වැඩි මහල්ලෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදනවා වගේ කියලා. මේ පළවෙනි භාෂාව ඉගෙන ගන්න අපි කවුරක්වත් දන්නේ නැහැ. ඒකට හොඳ මේක. අපි මව භාෂාව ඉගෙන ගන්නකොට ඔය කිසිම ටියුෂන් ෆීස් දුන්නෙත් නැහැ මොකුත් නැහැ අම්මයි තාත්තයි කතා කරලා අපි ඉගෙන ගත්ත දැන් ඉතින් අපි දන්නවා. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ටිකක් විශේෂයෙන්ම ඉංග්‍රීසි නම් ඉතින් ඒක නම්බුකාර භාෂාවක් නේ. ඉතින් අකුරක්වත් තරද්දක් නැතුව කියන්න ඕනේ. ව්‍යාකරණ වල ඉතින් කවදාකවත් කතා කරන්න බෑ. ඉතින් මම මේ අපි දෙන්නේ මම අර මෙහලාකෝ මහත්තයත් එක්ක ඒ එන්ගලන්තෙන් ලාවේ ඇවිදින්න ගියා. එනකොට අපිට දුන්න මැප් එක ඇඳලා මෙහෙම ට්‍රේල් එකක් තියෙනවා කරගෙන. කොහොමද කව වැරදුනා. අපි දෙන්න පාර වැරදුනා. ඉතින් මේ ගොඩක් දුර ගියේ නෑ. ඇතැම්මක් විතර දෙකක් විතර දුර ගමනක්. ඊට පස්සේ බයිසිකල් එක යන මාසෙත් නැතර කෙරුවා පස්සේ අනේ බොහොම ඕනාවෙන් ඇවිල්ලා ඒ මනුස්සයා ඇයි කියලා. ඊට පස්සේ කාපේ මෙන්න මෙතන ඉඳලා ආවේ. අනේ මම දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මම ඔව් මම මේ පැත්තේ බලනසේ මම මේ බයිසිකල් එකේ GPS එක දාගෙන ඒකේ තමයි යන්නේ. දැන් ඒක අපි පැටලිච්ච අහන්න දෙයක් ඇති. අපි ලංකාවෙන් ගියේ බයිවලේ. ඊට පස්සේ ටික වෙලා ගියාට පස්සේ මම ඇහුවා මේ දැන් උඹ ඉංග්‍රීසියෙන් කතා කරාට මං කතා කරන උට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කෝ ඔබ වහන්සේ මේ ව්‍යාකරණ නුකර දැන් එක සුද්දෙක් ව්‍යාකරණ දන්නේ නැහැ කිව්වා ඉංග්‍රීසි වල. එකම සුද්දෙක්වත් ලංකාවේ මිනිස්සු විතර ඉංග්‍රීසි ව්‍යාකරණ දන්නේ නැහැ. මොකද වැඩක් නැහැ නේ උන්ගේ පළවෙනි භාෂාව. ඉංග්‍රීසි ආකාරයට ඇමරිකාවට ඉංග්‍රීසි උගන්වන්න යනකොටලු ව්‍යාකරණ කොට. මොන එතකන් ඇමරිකාවට එංගලන්තේ ව්‍යාකරණ කොට වෙලා නැහැ. ඊට පස්සේ ඇමරිකන් ව්‍යාකරණ ඉංග්‍රීසි ව්‍යාකරණ දැන් අපි ළඟ තියෙන සුද්දටත් වැඩි සුදු ඉංග්‍රීසියක්. අලි කචල්ලෝ එංගරන්දට කියලා බලපුවා ලංකාවෙන් ගිය කළු සුද්දන්ට වෙලා තියෙන දෝෂේ. ඒගොල්ලෝ සුද්දන්ට උඩ. ඔයගොල්ලන්ටත් වෙලා ඇති ලාවට. ඔයගොල්ලොත් ඉන්නේ කාලානේ. ඒ නිසා මේ සාමාන්‍ය වෙන දේ වෙන්ඩර් ලෙවල් මේ කරන්න ගිය ගමන් අලි පුදුම අවුලක් වෙනවා. අපි මේ පොඩි දරුවෝන්ට කරන විනාශය නිසා තමයි අපිට මේ මේ හෙනේ ගහලා දෙනවද පොඩි උන්ට මොනම දෙයක් කරලා දෙන්නේ නැහැ උන්ට කරන්න හැටි කියලා දෙන්න හදලා. උන් දන්නව කරන්න හැටි. ඊට පස්සේ අම්මට තාත්තට ඕන විදිහට හදාගත්තට පස්සේ ඌ කුරුසෙට තියලා එන ගැහුවා වගේ ඌ අම්මට තාත්තට වෛර කරනවා. අපිට අපේ සෙල්ලම් ජීවිතය ගත කරන්න දෙන්නේ අපිට අපිට ඕන දෙයක් කාලා පිළ ඉන්න දෙන්නේ උන් කොහොමඩක්වත් පොඩි උන් ඇඳුම් අඳින්න කැමති නැහැ. මම නම් පුංචි කාලේ කොහොමඩක්වත් මයි ළඟ ඉන්න කොටත් ඇඳගෙන ඉන්න දෙන්නේ ගලවනවා. ඒක මගේ මම දන්නේ මොකද්ද. ඉතින් මට හරි ආසයි පුළුවන් තරම් මේක නැතුව ඉන්න. දැන් උනත් පුළුවන් නම් මම හරි කැමතියි. මල වාතයක්ද මේක. දාගත්තට පස්සේ ඊට පස්සේ ඇඳුම් මෝස්තර කරන්නයි මේ මල විකාරයක් නෙමෙයි ඉතින් අපි මේ පොඩි උන්ට දැන් ලනෝ වගේ කර්මස්ථානාචාර්යවරයෙක් ඇවිල්ලා කිව්වොත් එහෙනම් කමඨාම් භාවනා සක්මන් භාවනා කරන්න කොහොමද කියලා අර මාසෙට ඇවිද ගන්න බැරි වෙනවා. දැන් සාමාන්‍ය ඇවිදින එක ඇවිදින්න බෑ. ඇවිදින්න ඉස්සලා කල්පනා කරනවා මම තියන්නද දකුණ. ඉවරයි අර හැකරල්ලට වෙච්ච වැඩේ තමයි. ඒ නිසා එකයි මම කියන්නේ දක්මම රෝ තීන්දුව කරගන්න හිටගෙන බලන මෙන්න මේ ටිකේ තමයි ඇවිදින්න කියලා කියන විනාඩි 5ක් විතර ඇවිදින්න. මොනවාක්වත් නැතුව. ඇයිද වැන්ට මේ ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි කියලා වැටහීමක් තියෙනවා කියලා අන්න ඒක කොලයක ලියලා කමටහන් සුද්ධ කරනකොට දාන්න. ඇවිදිනකොට මම දන්නේ කොහොමද මම ඉඳගෙන නෙවෙයි කියලා. මට ඇවිදිනකොට මේ මේ ටික වැටේනවා. ඒ නිසා ඉඳගෙන ඉන්නවා වගේ නෙවෙයි මෙහෙමයි කියලා මේ ටික කියන්න පුළුවන් නම් කිසිම කර්මස්ථානාචාර්යවරයෙක් දොස් කියන එකක් නැහැ. එයා මේක පුළුවන් තරම් normalize කරගන්න මේක සාමාන්‍ය දෙයක් වඩටපත් කරන්න ඕනේ. ඉතින් මේ පටන් ගන්නකොට හැම කෙනාම මේක එම අවුල් කරගන්න එක ස්වභාවය. ඉතින් සුව වෙන්න කරන වැඩක් නෙවෙයි අපි විහිළුවට ලක් කරනවා මිසක් පහත් කළ සලකන්න නරකයි. ඒකේ හැම හැම ගුරුවරුම කියනවා මේක යෝගාවචරයට බර වැඩි ආධුනිකයට බර වැඩි. ගත්ත ගමන් මේ පරපතර වැඩක් දෙන එක නිසා යාට ටිකක් වැරදි වෙන්න ඇරලා එකක් දෙයක් හදලා දීලා යාට කියනවනේ මේ අඳින්න එපා ඇසියුම් කරන්න එපා ඇවිදින ගමන් ඇවිදින එක දිහා බලන්න හොඳට පට්ටල වාඩි වෙලා මම ඇවිදිනව නෙමෙයි දැන් ඉඳගෙන ඉන්නවා කියලා දන්නේ කොහොමද බලන්න ඒතකොට ප්‍රශ්නක් ඉන්නේ නැහැ මට ආනපානෙ මුල මැදාක පේනුන්නේ ඇප්පුණ දන පේන මොකක්වත් උන පේන දේ කියහන්කො පේන්නේ නැති දේවල් අඳින්න හදනවා ඉතින් මේ මේ මේ අප්සෙට් එක මේ අවුල නැත්නම් මේ වයර් මාරුලා තියෙන බෞද්ධයාගේ විතරයි. වෙන මිනිසෙකුට කිව්වොත් මේ ධක්මම් බාන මෙහෙම කරපයි ඉතින් කියන දේ කරලා නිකන් ඉන්නවා. දැන් අපිට එක එක නඩුවට දාලා තියෙනවනේ කීක දේවල්. ඉතින් අපි ඒ ටික මේ කරන්න හදනවා මේ හම්බෙච්ච වෙලාවේ. අර හැකරල්ලට කිව්වා වගේ තමයි ඉබ්බා ගිහිලා මරු එකට ඔය නටනවනේ හරියම ලස්සනයි කියලා කියපු දවසෙල්ල නැටුම ඉවරයි. ඉතින් සානිකාම් එහෙට මේ යන ගමන් මං කියන්නේ පිනිපා වැඩ පිට බිම්මල් කොටියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි. ඔන්න ඔක දිහා බලපන්. එතකොට කියනවා මේ බුද්ධ ආගම සෞත්තු කරන්න හදනවා. භාවනා පහත් කළ පෙන්නන්න හදනවා කියලා හරි ආසයි රඟපාන. ඒ නිසා බලන්න ඇවිදිනකොට ඉඳගෙන බව දැනගන්නේ මොන ලකුණෙන්ද? ඒ ටික හරියටම ඔප මට්ටම් කරන්නේ නැතුව ආලවට්ටම් කරන්නේ නැතුව කියන්න පුළුවන් නම් ගුරුවරට හරිය ලේසියි කියලා දෙන්න. You, you understand Singhala? No, they, they, they ask me, what is the, in the walking, when the pressure is changing from left to the right, we have to keep the attention. Get the point? So I was thinking, so far you were walking so much without paying the attention. The moment you try to pay the attention, you become lamenting. So this is our mind making problems. So you have to learn little Sinhala. Then you can entertain together with us. Yeah. only thing is you are too old. yeah, you have to be a beginner. Beginner's mind. ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ යම් ශබ්දයක් ඇසුණු විට එය ආනාපානය එක්ක සංසන්දනය කර ශබ්දයේ දුරද ළඟද බලන්න යනුවෙන් දේශනා කළහ. දේශනා කළා. ඒ වගේම ඇතුළතද ඇතුළත පිටද බැලීමට දේශනා කළා. ඇතුළත පිටත ගැන තව දුරටත් විස්තර කරන්නේ නම් මැනවි. නමුත් මේ මේ කියන කෙනාම කතා කරවන්න මම හරි ආසයි. නමුත් මම ටිකක් තොරතුරු ටිකක් දෙන්නම් ඒක සභාවට පොරොදනවත් වෙයි කියලා හිතලා මේ මේම පටන් ගත්තා. ටිකක් දිග කතාවක් එතකොට වෙන්නේ. දැන් අපි භාවනා නොකරන සතිය නැති ඉන්න වෙලාවේ අපි නිතරම ඊයේ හෙට ගැන අතට මෙතන ගැන ආර්යම ගැන කතා කරන නිසා සීමාවක් ඇත්තෙම නැහෙනි. හිත පිට යනවා එකේ සීමාවක් ඇත්තෙම නැහෙනි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරලා තියෙනවා ඔබ දැන් මේ කය කියන එක ඇතුළ කියලා හිතාගෙන එයින් පිට ඒව පිට කියලා පොඩි සීමාවක් දාගන්න කියලා මේ කමඨහන සීමා කරගන්න. කමඨහන් නැත්නම් අපේ අරමුණ කියන එක සීමා කරගන්න උද්දම් පාදතල අදෝ කේස මත්තක තච පරියන්ත පාපාලි පාතලේ උඩ කෙස්සල්ලෙන් යට හැම පිටිකේ කර ඇත්තා වූ මේ ශරීරයේ ඇතුළත කියලා ගන්න පිට දෙ පිට කියලා ගන්න එතකොට අපි ඒකල කියනවා දැන් මේ දෙක වෙන් කරගන්නේ මොකටද? මේ හිත ඇතුළට ගන්න ඕනේ නිසා. අට ඉන්සයිට් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අපි ඇතුළට ගත්තයි කියමු. එතකොට මම දන්නවා දැන් මම ඉඳගෙන ඉන්නේ. ඔන්න මට තේරෙනවා මේ හුලං වදිනකොට කකුල් දෙක වදින හරියේ දැන් මගේ හිත ඇතුළේද පිටද කියලා. ඒකත් එච්චර ලේසි නෑ. නමුත් ඒකෙන් තමයි පටන් ගන්න. මෙහෙම කර කර කරගෙන ඉන්නකොට දැන් මේක හුරු වුණයි කියලා හිතන්න. හුරු වුණාට පස්සේ මේ යෝගාවචරයට පේනවා යටි කය මොකක්වත් මෙතන බලන්න දෙයක් නැහැ. මේ හැපෙන දන් ටික අපුරුදු වුණාට පස්සේ සෙල්ලංකාරකම් ටික සෙල්ලක්කාරකම් ටික තියෙන උඩුකය විතරයි. එයා ඊට පස්සේ යටිකය අමතක කරලා උඩුකයට හිත ගන්නකොට දැන් මුළු ලෝකයයි යටිකය දෙකම බාහිර උඩුකය විතරයි ඇතුළත වෙන්නේ. ඒක ඇතුළම ඒක පිට වෙන. දැන් මෙතෙක් කල් තිබු කකුලක් දැන් පිට. ඊට පස්සේ උඩුකයේ තියෙන එක අපි බලමු යම් වෙලාවක නාසිකාග්‍රේ වැටුණාට පස්සේ දැන් නාසිකාග්‍රේ මිහිස තියෙනකොට ඒක විතරයි ඇතුළ කියන්නේ මුළු කයමත් පිට ලෝකෙත් පිට. ඒතකොට ඇතුළ පිට කියන සීමාව දවසින් දවස එnde end end පුංචි වෙනකොට අපි කියන එකට ඒකාග්‍ර වෙනවා කියලා හිත. හිත ඒකෝදි භාවයටපත් වෙනවා. ඒකට අපි අර ඇතුළත පිටත කියන සීමාවේ ස්ථිරධාර එකක් නෙවෙයි කියලායි මම මේ කියන්නේ. හිත සමාධි වෙන්න වෙන්න වෙන්න අපි කියන ඇතුළත පුංචි වෙනවා පිටත අතහැරෙනවා. ඒ නමුත් අපි පටන් ගන්නකොට කියනවා කය ඉරියව්ව සීමා කර ගන්නවයි කියලා කියන්නේ මේ හැම පිරිකෙව් කොට ඇත්තා වූ ප්‍රදේශය ඇතුළත කියනවා අනිත්‍යව පිට කියනවා. දැන් අපි ආනාපානය කර කර ඉන්නකොට ආනාපානයත් නාසිකාග්‍රේ තිබුණට සමාලාට ඇතුළතට යනවා සමාලාට එළියට යනවා වගේ වෙනස් වෙනවා. ඉතින් කියම සද්ද අපි බඩ පැහෙන සද්දයක් අත්තොත් අපි කියන ඇතුළත සද්ද කියලා. නැත්නම් කකුල එහෙම කරනකොට මොනවාරි චර්බර සද්දයක් ආවත් අපි සාමාන්‍ය කියනවා පිට සද්ද කියනවා තියෙනවනේ. ඒත් භාවනා කරනකොට ওই සීමාව නැති උනායි කියලා හිතන්න. ඒක තමයි වෙන්නේ. ඒකයි අපිට කලන්ත හැදෙන්නේ. ඒකයි අපිට මේ මේ ස්මෘතාවට එන්නේ. මේ සීමාව දාගත් එක තන්නේ කර අපි හැදිච්ච පරිසරය අනුව අපිට දාගත්ත පිළිකාවක් මේ සීමාව. ඔබ දේශී මාර්ගල කියලා જાතියක් තියෙන ලෝකේ. යුද්ධ කියලා කියන්නේ. මේ රට මගේ, ඒ රට තොගේ. කවුරු ඇඳපෙකද කියලා මහා පොළොව බඩපදාගෙන hina වෙනවලු මේ යක්කු මේ අවුරුදු 100කට මේකේ ජීවත් වෙන්න ඇවිල්ලා මේ ඉඩම් බෙදාගෙන මැරෙන්න හදනවා මං කල්ප කෝටි ගණක් ඉඳලා තිනවා මහා පොළොව දන්නේ එහෙම සීමාවක් මේ මනසගේ තකතිරුකම් වල හැටියට. තකතිරුකම තීන්දුව කරන අපේ සීමාව. එනිසා ඇතුළත පිටත කියන එක ස්ථිරසාර එකක් නෙවෙයි. ඇතුළත පිට වෙනස් වෙනවා. ඒ නිසා ආනාපානේ ඇතුළත එන ශබ්ද කියලා જાතියක් කරන්න පුළුවන්. නැත්නම් ආනාපානේ කඩා ගන්න නැතුව ඇනෙවුවා. ආනාපානේ පිට තියෙනවා. අන්න ඒ විදිහට මේ ආනාපානයේ දිගේම යනකොට බාහිර බාධාවක් අභියෝගයක් ආවේ නැත්නම් ආනාපානේ කලර්ස් බල ගන්න බෑ. හැම පැතිකඩම බලන්න බෑ. නිසා අපි සද්දයක් එක්ක සංසන්දනය කරලා බලනවා. ආනපනේ ප්‍රියයි සද්ද අප්‍රියයි. සමහර ආන සද්ද ප්‍රියයි ආනපනේ අප්‍රියයි. සමහර ආනපනේ ගොරෝසුයි සද්දේසියු. සමහර සද්ද ගොරෝසුයි ආනපනේසියු. සමහර ආනපනේ ඇතුලේ සද්ද පිට. සමහර සද්ද ඇතුලේ ආනපනේ කොහෙද කියලා. මේ ඊට පස්සේ ආනපනේ ගෙවිගෙන යනවා. දැන් සද්ද ලොකු වෙලා. අත් ආනපනේ අතීතේ මේ සද්දේ. සමහර ආන සද්ද ගෙවිලා ගිහිල්ලා ආනපනේ තියෙනවා. මේ විදිහට මේ දෙක අතර ගැටුම හොඳට බලන්න පටන් අරගත්තොත් හොඳට පෙනේවි ඇදිනෝගා හොදන හදන හොද්ද වගේ ආනපන විතරක් ගියොත් ගමනේ දියුණුවක් නැහැ. ඔක කලතෙන්න ඕනේ. ඇඹරෙන්න ඕනේ. ඇඹරලා මේ කවුරුත් එක්කද මේ ගණදෙනු කරන්න කියලා ඒක හතුරෙක් විතර සලකන්නේ නැතුව ඒ දෙක අතර සංසන්දනය කරන ස්වරූපයෙන් ගත්තොත් ශබ්ද වේදනා හිතිලිත් එක යන ගමන අපි විපස්සනා කියලා කියනවා. ශබ්ද වේදනා හිතිලට වෛර කරමින් ආනාපානෙම ඉන්න ඕනේ කියනවනම් මේ සමාධියට ඒකෝදි භාවයට තියෙන කැමැත්ත නිසා හැමදාම තරහෙන් ඉඳ වෙන්නේ. මුන්නව වුණත් කෙනේනවා. හරියට සමගහච්ච එළ දෙනක් වගේ. කොහේ හිටියත් ඇනෙනවා. ඊට හිටියොත් කපුට කොටනවා. වතුර බැස්සොත් පාළු කොටනවා. ගහකට ඒතරොත් ඒකේ කරනවා. බුදිය ගත්තොත් පොළවේ ඉන්න පණුව කොටනවා. ඒ මොකද අපි ඒ අර එකම අරමුණක් තිබිය යුතුයි කියන මෝහයේ ඉන්න නිසා නමුත් එන ඕනෙම අරමුණක් Tamange අරමුණේ නොදැක්ක පැතිකඩවල් දැකගන්න පොර පිටියට බැස් එකක් වගේ දාලා දෙන්න දඟලනකොට පෙර නොදැක්ක පැතිකඩ ගොඩක් පේනවා. ඒ නිසා ශබ්ද විතරක් නෙවෙයි වේදනා ගත්තත් හිතවිලි ගත්තත් විතර පේන රූප ගත්තත් ඒ කොයි එකවත් බලන්න ඒ ඒක මොන රංගනේ රඟපාන්න ගියත් මොන දහඩ තන්නේ නැටුවත් මම මගේ ආනාපානට සම්බන්ධ කරලා කරගන්න පුළුවන් නම් ලාභයක්. මේ 18 සංඥා නිසා ආනපනේ අමතක කෙරුවනම් පාඩුවක්. ඒක නිසා ඔය කියන 11 ආකාරයේ එන අරමුණ සහ ආනාපාන දෙකත් විතර සංසන්දනය කෙරුවොත් අහන විචිත්‍රයි කියන එකයි මට තේරෙන්නේ. එහෙම නැතුව මේ එන හැම කරදරයක්ම හිතමනාපකම් ගන්න නෙවෙයි. ඉතින් එහෙම නැතුව මේ ප්‍රශ්න කරු අදහස් කරන්නේ අතුලත පිළිස කියලා විතරටි මම මේ විස්තර කරපේකට වෙනස් එකක්ද කියලා මම දන්නේ. ඒකයි මම ටිකක් තොරතුරු දීලා බලන්න උත්සාහ කරේ. තවදුරටත් මේ ප්‍රශ්නේ කරුගේ ප්‍රශ්න ඉතිරිලා තියෙනවා නම් කරුණාකරලා වර්ණගණ්ඩේ කියලා මම ඉල්ලා හිටනවා. ස්වාමීන් වහන්සේ ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ ඇතුළත පිටත කොහොමද හරියටම දැනගන්නේ කියලා දැන් ඒක පැහැදිලි. ඔය එතකොට තමයි ලෑස්තිද ටික කරදර තිබුණත් කමක් නැහැ. සද්ද ඇහුණත් කමක් නැහැ. වේදනාව ආවත් කමක් නැහැ. හිතිලි ආවත් කමක් නැහැ. මට තියෙන ඒව අල්ලපනල්ලේ ලුවාන්තරන් අරමුණත් එක්ක සම්බන්ධකම් පවත්වන ගමන් මේවා දෙක අතර ඉන්ටරැක්ෂන් එක නැත්තම් අන්තර් සම්බන්ධතා බලන්නේ කියලා දන්නවනම් කේන්ති යන ගතිය ඉබේම අඩු වෙලා යනවා. නැත්තම් හොස්සලකින් මැස්ස යන්න බෑ. සද්දයක් ඇහිච්ච ගමන් එහෙම නැත්තම් වේදනාවක් ආපු ගමන් හිතවිල්ලක් ආපු ගමන් ඒක බිහියෙන් අරගත්තා වගේ කරගන්න. එන්නේ එන්නේ මේවත් නැති වුණොත් මට ආනපානේ නොදැක්ක පැතිකඩ දැක් ගන්න බෑ. ඒ නිසා මේක දෙයිය දුන්නා වගේ ලාභයක් කියලා හිතලා වැඩ කරන්න ගත්තොත් ආනපානේ ඉන්න වෙලාව වැඩි වෙනවා. ආනපනේ දකුණ පැතිකඩ වැඩි වෙනවා. ආනපනට කිතා බහින ප්‍රදේශය වැඩි වෙනවා. ඒකට යෝගාවචරය මේ ඕන තැනකට දාපුවාම පොළහපනින්නේ අල්ල ගන්න කතියක් තියෙනවා. ඒ තැන ටිකක් කළා ඉන්න පුළුවන්. එහෙම නැති කෙනා නුරුස්න නිසා රබර් බෝලයක් උඩ දැම්මා වගේ උඩ පැනලා පැනලා පැනලා පැනලා ගිහලා පාතම තැන්ට යනවා. ඒ නිසා මේක සීලයේ ගුණයක්. අපේ සීලය වැඩෙනවා අපි කොයි දේ ආවත් එදී කලබල වෙන්නේ නැතුව ඒක ගන්න පුළුවන් ප්‍රෝජෙනේ පැත්ත බලන්න ගියාම ස්ථාවරකමක් ඇති වෙන්න පටන් ගන්නවා. වේදනානුපස්සනාව සහ කායනුපස්සනාව අතර ඇති වෙනස පහදා දෙන්නේ නම් මැනවි. ඔය දැනට මොකක් හරි තමයි දන්න ටිකක් කිව්වොත් දැන් කරන්නේ කායනුපස්සනාවද? නැත්නම් වේදනානුපස්සනකට මේ වචන ටික අල්ලලා ඒ ඒ ක්‍රමයට මේ තුටි කියත හැකි. දෙකම මම යතින් දෙන්න ගියාම මට ලෝභ හිතෙනවා. ඊර්ෂ්‍යාවක් තියෙනවා. කෙනෙක් පොඩ්ඩක්වත් දෙන්නේ නැහැ මගෙන් විතරක් ඉල්ලනවා. කැමති දේ ප්‍රශ්න කාර්යය මේ ලියපු එකන ආවෙ නැ දැන් ආවෙ නැ මේ දෙකෙන් දැන්න තමයි දන්න ටික කියන්නේ. එතකොට මට පුළුවන් මේ වචන ටිකම පාවිච්චි කරලා ඒ ලීලාව පාවිච්චි කරලා උත්තරයක් දෙන්න. මම වැඩිම ස්වාමීන් වහන්සේ මුකුත් හරියටම දන්නේ දැන් පරයන්ක භාවනාව කරනකොට ප්‍රෙෂර් පොයින්ට්ස් දිහා බලාගෙන භාවනාව පටන් ගන්න කිව්වහම ඒක මට හිතෙන වේදනානුපස්සනාව කියලා. හරි, කමක් නැහැ. මොකක් හරි උඩ එහෙම කරලා බලනකොට මොනවද පේන්නේ කියන්නේ? මොනවද එක්ස්පීරියන්ස් කරන්නේ? දැන් මම පුතු ඉඳගෙන භාවනා කරන්නේ. ඒතකොට තෙරපීමක්. ඒ ප්‍රෙෂර් පොයින්ට්ස් වල තෙරපීමක් දැනෙනවා. එතකොට දැන් මේ මේකයි මම භාවනාව කියලා මේ මේ විදිහට ගියාට පස්සේ ඒ ප්‍රෙෂර් පොයින්ට්ස් පිළිබඳ වෙනකට වඩා වෙලාවක් ඉන්න පුළුවන් නැත්නම් ඒක පිළිබඳ වැඩි විස්තර වැඩි තොරතුරු කියන්න පුළුවන් ගතියක් තියෙනවා. වැඩි වෙලාව ප්‍රෙෂර් පොයින්ට්ස් එකේ ඉන්න පුළුවන් එක. වැඩි ප්‍රෙෂර් පොයින්ට්ස් කොහොම වගේ එකක්ද? ඒක මේ උණුසුමක්ද, කම්පනයක්ද, ভাইබ්‍රේෂන් එකක්ද, මනාපයක්ද, අවනාපයක්ද, ලොකු පුංචිකම් තියෙන දාදි වශයෙන් ඒකේ ගුණාත්මක එහෙම නැත්නම් ඒකේ characteristics පටහන්සා ආකාර කියන්න පුළුවන්. ටිකක් දුරකට පුළුවන්. ටිකක් දුරට බැතියෙන් ටික කියන්න ඕන. ඒක තමයි අපි මේ එලි එලි කරගන්න හදන්නේ. එතන ඉඳගෙන භාවනා කරනකොට පුටුවේ ගෑවිලා තියෙන ශරීර අවයව කකුල් දෙක කාපට් එකේ වදිනවට වැඩිය ප්‍රොමිනන්ට් වට දැනෙනවා ඒක ඒ ප්‍රෙෂර් පොයින්ට්ස් වැඩි ප්‍රොමිනන්ට් කියලා කියන්නේ මොකද්ද දැනෙන්නේ බරද දැනෙන්නේ උණුසුමද දැනෙන්නේ එහෙම නැත්නම් මොකක් විදියද ඒ ප්‍රොමිනන්ස් එකේ මොන ගුණේ ප්‍රොමිනන්ස් එකක්ද මේ කතා කරන්නේ බර තෙරපීම වැඩි කියලා තේරෙනවා එතකොට තෙරපීම කියලා කියන්නේ දැන් පුටේ වාඩි වෙලා ඉන්නකොට ඒ ගෑවිලා තියෙන ටිකට බර ගතියක් තද ගතියක් දැනෙනවා එතකොට Tamanට තේරෙනවද මේක දිගේ තව පොඩ්ඩක් ගියොත් ඊට වැඩිය පුටුව හැල් වෙන්න එපා කකුල තද වෙන්න නෑ දෙකක වෙනසක් තියෙන බෑ අපිට ෆීල් කරන්න. දැන් මේක කාපටේ කකුල තිබ්බහට මුරුතුව දැනනවා කියලා කියන්නේ කකුල සරයි කියන එකනේ. ඒ නිසා 150ක් අපි දැන් අවබෝධ කරලා නැහැ. මේක හරහා අපිට පුළුවන් දෙකක් ගැටෙන්න ඕනේ අපිට දැනුමක් කියන්නේ. ඒ දැනුමෙන් අපි එක පළුවනේ කතා කරන්නේ. එහෙනම් අනිත් පැත්තේ ඒක ඔපොසිට් එක වෙන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මේ අපි කතා කරන්න ගියා මොනවා කතා කරත් පටවි ගුණේ ගත්තොත් පටගුණේ තද ගතිය සහ මෙලෙක් ගතිය කියන දෙක එකට දාවලා තමයි පටගුණේ කියලා කියන්නේ. උණුසුම සහ තේජස කියන මේ විරුද්ධ ධර්ම දෙක එකට දාලා තේජගුණේ කියනවා. ඉතින් අපි කියන්න ඕනේ මට තේජෝ ධාතුව දන්නවා කියලා වැඩක් නැහැ. මට මේ මත ගන්නට උණුසුමක් දැනෙනවා. එහෙනම් මම ඇත සීතලයි. මට මේක අත ගන්නට සීතලක් දැනෙනවා. මගේ අත උණුසුමයි. එතකොට ඒ තරමට කියන්න පුළුවන් නම් ඒ අත්දැකීමේ ස්පර්ශය අපි හොන්දටම කිඳා බැලලා තියෙනවා. සානිදාස කියලා වාඩි වුණාට පස්සේ බලන්න. වැඩි වේලාවක් ඒ ටච් එකෙත් ඉඳිනවා. ඉඳලා බලනවා. දැන් මට තේරෙනවා මෙතන වරගතිය. අන්තිම සහැල්ලු ගතිය. කකුලෙම දෙපොළක. එහෙනම් ඊට ගෑවිලා තියෙන තැන්වල ඒක අනිත් පැත්ත මේකේ තියෙනවා. ඉතින් එහෙම බලනකොට අපිට මගේ ශරීරය පුලින් තුලින් ලෝකේ ස්පර්ශ කරන්න පුළුවන්. මගේ ශරීරය තුලින් මට ලෝකේ ෆීල් කරන්න පුළුවන්. අපි මෙතෙක් කල් ඒව දන්නේ අපි දන්නේ මේක විතරනේ. නමුත් එතන යහට තියෙන බීජ ගණිත වෙන්නේ. මේ කුණුසන අර්ග සීතල වෙන්න ඕනේ. ඒ විදිහට බලනකොට අපිට පේනවා අපි මේ ජීවත් වුණාට මේ ලෝකේ සම්පූර්ණ ලෝකයක් එක්කමයි යන්නේ අපි. මගේ මේ දැනෙන කාය ප්‍රසාදේ කියන ටික ලෝකයේත් එක යම්තා ප්‍රදේශයක් එක්ක ගනුදෙනු කරනවාද ඒකත් අපි අවබෝධ කරගෙන යන්නේ ඒකත් ෆීල් කරගෙන යන්නේ ඒකත් අපිට විඳීමක් තියෙනවා ඒ නිසා ඒ විදිහට වැඩි වේලාවක් හිටියොත් අපිට තේරෙනවා උණුසුමක් කියන එකක් ලෝකේ හිටින්න බෑ සීතලක් කියන එකක් නෙවෙයි ඒ නිසා මුළු දැනුමම සාපේක්ෂයි. තව එකක් කියන්නේ. නමුත් අපේ තියෙන කෑදරකම නිසා මේ ටික විතරක් මම මාගේ මගේ ආත්මය කියන අර ටික මම නෙවෙයි මම නෙවෙයි කියලා කියන්න පටන් ගන්නවා. ඒ මොකද අපි මේ සීමාව නිසා. මෙතනින් යාට මම නෙවෙයි මෙතනින් යාට මම නිසා පුළුවන් තරම් මේ කරන්න. එතකොට ඒකේ ඒ අත්දැකීමේ පැතිකඩ දෙකක් තියෙනවා. පුටුව කියන පටවි ධාතුවත් කකුල තියෙන පටවි ධාතුවත් කියන දෙක අතරේ රූප කායනුපසනාවකුත් තියෙනවා. මේ ෆීලිං එක හොඳයි මේ ෆීලිං එක නරකයි කියනකොට වේදනානුපසනාවකුත් තියෙනවා. ඉතින් මේ පුටුවයි ලී පුටුවකේ ගන්නකොට සංඥා වශයෙන් අඳුර ගැනීමකුත් තියෙනවා. ඇඟ නලියනවා අර කරනවා මේ කරනවා කියනවා අපි ඒකට කරන සංස්කාර වශයෙන් සකස් කිරීම වගේ පද්ධතියකුත් වෙනම යනවා. එතකොට මේ ඊයේ භවනා අද භවනා පුටුව සහ මම ආදී වෙන් කළ දකින විඥානයත් මේ එකක්වත් වෙන් කරන්න බෑ. කොතනක හරි බහගන්න බහගත ඒ ප්‍රකටතනින් බහගත්තට පස්සේ මේ පහ ඔය කියන විදිහට එක එක කොටු වල දාලා වෙන් කළ සත්වෝ කියන සත්තු වගේ නෑ. මේ එකම සම්දර්ශනයේ තුල බැලියගේ පැතිකඩ වල ටිකක් විතරයි. ඉතින් අපි මූල ධර්ම වශයෙන් අර විදිහට කියනවා තමයි. රූප කියන්නේ ද්‍රව්‍යයක්. වේදනා කියන්නේ අද්‍රව්‍යයක්. ද්‍රව්‍ය මනින්න පුළුවන් උසස් දිගක් පල්ලක් තියෙනවා. අද්‍රව්‍ය නැහැ තියෙන මූලධර්ම වලින් කියන්න පුළුවන්. නෝ හිතන්න එපා මේ වගේ පොත්වල තිබුණාට. වෙන් වෙන් කරලා පෙන්වන්න පුළුවන්. වෙන් කරලා බලන එක තමයි විඥානයේ හැටි. බලන්නෙම කාමයේ අවසන් තමයි. මේ එකම දෙකට බෙදලා තියෙන්නේ. හුටුවයි කකුලේ දෙකේම තියෙන පටවි ධාතු. මේක මම කිව්වොත් අරක මම නෙවෙයි කිව්වොත් රණ්ඩුව පටන් ගන්නවා. ඒකත් පටවි ධාතු මේකත් පටවි ධාතු අනිතික පටවි ධාතුට ඕනේ මට කරදර කරන්නේ. ඔය මට සැප දෙන්නේ. ඒ එනදී සැපයි දුකයි කියලා මම ලේබල් කරගෙන ඊට පස්සේ පුදුමාකාර ආතතියකට යනවා. ඒ නිසා ඒ රූප වශයෙන් කායන පසන වශයෙන් හෝ වේදනා පස්සේ ඉගෙන ගන්න ගියාට පස්සේ හැම චිත්තක්ෂණයක් තුළම තක්සලාවකට ඇති වෙන දැනුම තියෙනවා. අපි ඒකට මර්ජ් වෙන ලෝකයක් එක්ක. මම මෙයා කියලා කොටු වෙන්න හදන්නේ ඒක අනිත් ලෝකයක් එක්ක අපි සම්පූර්ණ වෙලා ගියාට පස්සේ පේනවා. මේ මේ පද්ධතිය දන්න තාක්කල් කෙලෙසයක් මොනම දෙයක්වත් හිතේ නැහැ. ඒකට රාග කරන්නත් බෑ, ද්වේෂ කරන්නත් බෑ, නිින්ද යන්නෙත් නැහැ. එතකොට මේක පද්ධතිය තුල මුළු සංසාරේ තිබුණු කෙලෙස් හේදෙන්න පටන් ගන්නවා. අපි තේරුම් ගන්නවා මේ රූප රූප වශයෙන් දන්න තාක්කල් වේදනා වේදනා වශයෙන් දන්න තාක්කල් මෙතන කෙලෙස් නැහැ. ඒ චිත්තක්ෂණේ නිවන් දැකලා තියෙනවා. පොඩ්ඩක් වැඩි කරගන්න චිත්තක්ෂණේ තව පොඩ්ඩක් වැඩි කරනවා. තව පොඩ්ඩක් ඒ කියන්නේ ස්පර්ශයත් එක්කම ජීවත් වෙනවා. රූප දැක්කට වැඩිය වේදනාව වශයෙන් දැක්කයි කියලා ලකුණු වැඩියෙන් හම්බ වෙන්නේ නැහැ. හැබැයි හිත උනන්දු වෙනවා ඒකට. එක එක මොනතක් දැකපු එක නෑ දැමුණක් දෙකක් දකින්නවා. තුනක් හැබැයි ඒකේ නතර වෙන්න නැතිව. තුන හතර පහ ගොඩක් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න ආදා අපි අද බඩ පටන් ගත්ත ආදුනිකයෙක් වාගේ පටන් ගන්නවා. ඒතර බණවලදී පොත්වලදී කියපු දැනුම ටික ටික ටික ටික මේකට නිකන් ලුණු මිරිසකට නැත්නම් උයපු මාළුවකට දුරු මිරිස් දානවා වගේ රසවත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ වගේ ප්‍රශ්න අහුවට දොස් කියන්න බෑ. නමුත් Taman දන්න ටික ඉදිරිපත් කරන්නේ නැතුව ප්‍රශ්න අහුවට අනිත් කෙනාට ගෙස් කරන්න බෑ මම මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. දැන් කමඩාන් සුද්ධ කරනකොට හැම වෙලාවෙම Tamanගේ අත්දැකීම ඉදිරිපත් කරලා ඒකට සාපේක්ෂව ප්‍රශ්නයක් අහනවා නම් හරිම එන්ලයිටනින්. එතකොට හරි මූලධර්ම කතාවක් නෑ ඒක. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව ඒකොල්ලත් කට්ටියට දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න අපේ ලැබෙන දැනුම බුදුහාමුදුරන්ගේ දැනුමමයි. අපි ඒ ක්‍රමයට ඉදිරිපත් කරන්නේ නැති නිසා අපි වෙනුම් ගන්නවා. ඒක හරියට උසාවියට ගිහිල්ලා උසාවියේ තියෙන විදියට නැතුව පේපර් එකක් දුන්නොත් නඩුකාරයා විසිකලා දානවා. එයා කියවන්නේ නැහැ. ඒක ඩබල් ස්පේස් කරලා A4 පේපර් එකේ උසාවි භාෂාවෙන් ලියලා දුන්නොත් විතරක් කියවනවා. නිසා අපි ළඟ දැනුම තිබුණාට මේ භාවනාවට කියලා අපි ගලවන්න ඕන නම් මේ ගැටේ ඒකේ ඒ විදිහට කියමන ඉදිරිපත් කරන ක්‍රමය හරි ඉම්පෝටන්ට් ඊයේත් මට ඊමේල් එකක් කරලා තනදුලි මේ භාවනා කරනකොට අපි භාවනා රිට්‍රීට් කරනකොට රිට්‍රීට් ඕගනයිසර් අපි හොඳට ට්‍රේන් කරලා තියාගමු ඒක අපි ගියේ පාර රිට්‍රීට් ඕගනයිසර්ස්ලා කාර්ය සභාවයකට වෙලා සාකච්ඡාවක් තිබ්බා ඒ ලංකාවෙ ඉන්න අය 30ක් විතර 40ක් විතර කට්ටිය ඉන්නවා දැන්. ඊට පස්සේ එක්කෙනෙක් නැගිටලා කිව්වා ස්වාමීන් වහන්සේ දැන් ගාල්ලට ඔබ වහන්සේ කියලා රිට්‍රීට් එකක් කරනවා මාතරටත් යන්න වෙනවා. විශාල සෙනඟක් ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා දැන් මට කරන්න තියෙන සීමිත වැඩ කොටසක් දැන් මහත්යා ඒක පටන් ගන්න. ඔයා දැනගන්න මේ පිරිසට මූලික කමටහන් උපදෙස් ටික දෙන හැටි. ඔයා දැනගන්න ඒ පිරිසට කියලා දෙන්න කමටහන් වාර්තාවල් ලියන්නේ කොහොමද කියලා. රිට්‍රීට් කරන්න කොහොමද? ඒ ටික ඔයා කරන්නේ එතකොට මම වෙලා වෙනකොට මම ඉන්නවා. ආබෝ මං ඒව කරන්න කොහොමද සාංශික ඔබ වහන්සේක වැඩ අපිට බෑ කියලා මං කිව්වා නෑ එහෙම බෑ එතකොට එතකොට මේකේ තියාරෙන්න බෑ ඒක එක්ස්පෑන්ඩ් කරන්න බෑ ඒක දැකලා දොලිප් කියලා දෙනවා සාංශ මේක අනිවාර්යම යුක්තක් ඕගනයිසර්ලා පුරුදු කරන්න ඊයේ හැලෙවල තිබුණා දැන් ඔබ වහන්සේ මේ ගමනේ ඔස්ට්‍රේලියාව කටේ පුරුදු කරනවා ඉතින් මං කිව්වා භද්‍ර නෑ මම මේගොල්ලන්ට දෙනවා CD එකක් ඒකේ කියනවා අත්දකපු දෙයක් කමඨාන් වාර්තාවට ලියන හැටි ඒක ලියන්නේ තනිකරම බුරුම් භාවනා කරන අයට. පිම්බි මැකිලිම කරන අයට. ඉතින් ඒක ඉතින් කාට හරි ආනාපානට දාලා තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ මූලික උපදේශපන්තියත් බුරුම් භාවනා ක්‍රමයේ මන් ලියුපෙක. ඒ දෙක පිළිබඳව කියන්නේ කමඨාන් සුද්ධ කිරීම වාර්තාව සකස් කිරීම සහ ඉඳගත්තර පස්සේ කෙනෙකුට ඉස්සල්ලා මේක බණපටි අහලා ඒ ටික තේරුම් කරලා දීම මම ඇත්තටම ඕගනයිසර්ගෙන් බලාපොරොත්තු වෙනවා. මූලික කමටහන් දේශනේ විදිහට මොනම ප්‍රශ්නයක් තිබුණත් කර්මත් මේ රිට්‍රීට් ඕගනයිසර් ඒක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ කමටහන කහඬ අවස්ථාවක් කරනකොට ඒක ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඕනේ. එතකොට ඒක ඕගනයිසර්ට දැන් යන බරාදීන සමාජයට තවත් බරක් කරනවානේ. ඒකට ඒගොල්ලෝ එච්චර කැමති නැහැ. ඉතින් මං කව ඉතින් අදින තැලෙන යකඩ එපා තලන්නේ ඉතින් මට නේද අනිත්‍යව තලාගත්ත රත් වෙච්ච වෙලාවේ තලාගෙන යනවා යන එකයි තියෙන්නේ මාත් ඉතින් කරන්නේ රත් වෙච්ච යකඩේ අහුවෙච්ච වෙලාවේ ආචාර්ය පස්ස උඩ දම තම තලන ඒ නිසා කමටම වාර්තාව පිළිබඳව තියෙනවා CD එකක් මේ සරේ ගියාට පස්සේ හදලා ඒක ඕගොල්ලෝ දන්නේ නැති කන්නේ මම දැක්ක මේ කාගේ ළඟද ඒ පොතක් තියෙනවා ඒ මූලික කමටහන් උපදේශ ඔය ඒ තියෙන එකම ඉංග්‍රීසියට දාලා අලුත් version එකක් එක්කනරක හොඳ ලස්සට ආයසරක් ඉදිරිපත් කරලා කියන්නේ ඒ නිසා මේ කිසියම් කෙනෙකුගේ භාවනා කිසි වැරද්දක් නැහැ. කිසියම් කෙනෙක් දන්නේ ඒ භාවනාව වාර්තා කරන හැටි දන්නේ. ඉතින් දොස් කීච වැරද්දක් නැහැ. මොකද අපි ඉගෙනගෙන තියෙන ආර්ථික විද්‍යාවේ දේශපාලනේ බඩ කටබඩ පුරව ගන්න එක නෙමෙයි උගන්ලා නෑනේ. දැන් අපි ඒක උගන්වන්න ඕනේ ඉවසිල්ලෙන්. උගන්න ගන්න එක දැන් මමත් වගකීම් බාර ගන්නවා. මම මේක ටිටිට ඕගනයිසර්ගේ ඔළුවට දානවා. ඊළඟ කියනවා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට මේ ඇහෙන කතාවල් වලින් එයා කට්ටියට කතා කරලා කියනවා මෙන්න මේ මේ ටික මේ මේ ප්‍රශ්න ලියපු ටික හොඳයි. ඒකට ගමන තියෙනවා. මේ මේවා ලියන්න ගියාම නිකන් දොඩමළු වෙනවා සබාව. ඒකට වැඩිම හල්ල භාවනා කරපොය හටියට ලියලා ප්‍රශ්න අහලා දාන්න ඕනේ මේකට. ඒකට ඒක ගුණයක් වෙනවා අලුත් ඇයට. අලුත් ඇයට කියන්නේ ඔයා කරුණාකරලා ලියන්න ඉස්සර කොලේ බලන්න. බලලා ලියන්න කියලා ඒකට අපි අතට ග්‍රැමර් එකක් ව්‍යාකරණයක් හැදෙනවානේ. ඉතින් ඒක ඒ අපි නිතර හම් වෙන පිරිස අතර අපි ටිකක් සීක්‍රට් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා වගේ. ඒ ඉතින් මම ඒක දෙන්න හදනවා මේ ටිටිට් ඕගනයිසර්ට. ඒ ඕගනයිසර් කැමති නම් එයාට තව කවුරුහට සහායට තියාගෙන මේක පුරුදු කරගන්න ඕනේ. ඉතින් ඒක ඒක බැරි හුඟ දෙනෙක් ඉන්නවා. ඒ ඒ ඒ දෙවට අතට දාගන්න බැරි කට්ටිය. සමහරුන්ට ඒ ඉතරම ඉදිරිපත් කිරීමේ හැකියාව නැහැ. යෝගාවචරකේ හතරෙන් එකකටවත් බෑ හරියට කමඨාන උපදේශ ලබා ගන්න හරියට ලියලා දෙන්න. මොකද ඔළුවේ කුරුවල් වෙච්ච කට්ටිය ඉන්නේ. එක එක දේවල් කල්පනා කර කර එනවා මෙතෙන්. කරන්න දෙයක් නැහැ. ඉතින් මාත් අමාස 18ක් බැනුම් ඇහුවා. ඒ නිසා මට මට කියන්න බෑ මම උපදිනකොටම මේ දැනගෙන ආව කෙනෙක් කියලා. ඉතින් ඒ කට්ටියට උදව් කරන එක විතරයි අපේ තියෙන මනුස්සකම කියන්නේ. ඒගොල්ලෝ අයින්කට එක නෙවෙයි. ඉතින් ඒ ටික මම මහත් පුළුවන් තරම් වෙලා ගන්න මම කැමතියි. දන්න කියන දෙතුන් දෙනෙක් අනික රිට්‍රීට් ඕගනයිසර් අර්ථේ එයා ගෙන්නගෙන කතා කරලා කියනවා මෙන්න මේ ටික භාවනා කරනවා හරි ලියන එක මෙහෙමයි කෙනෙක් කියලා දෙන එක ඒක ටිකක් කොහොමද කියන්නේ සාහසික වැඩක් කියලා කියනවා ආදරයි ස්වාමීන් වහන්ස යම් අතීත තත්වයක් නිසාවෙන් සක්මන් කරන කි පුද්ගලයෙකුට එම භාවනා කාලයේ තුල කළ යුතු මෙනෙහි කළ යුතු දේ සඳහා කරුණාවෙන් උපදෙස් දෙන්නේ මම දන්න විදිහට සක්මන් භාවනාව තමයි ඔක්කොම ලෙඩ ශනීප <clears throat> කරන බේත. කාට හරි සක්මන් කරන්න බෑ කරන්න බෑ ලෙඩක් තියෙනවා කියන ඒ මනස ඒ තරම්ම ලෙඩේට කැමති කියන එකයි මම කියන්නේ. අපි හරියම කැමති ලෙඩ වෙන්න. දැන් ඔය ලංකාවේ ඉන්න සංඝයා ගැන ගත්තොත් මොනම හරි ප්‍රශ්නයක් කියපුවම අනේ මට අසනීපයි කියනවා. ඉතින් මොනවත්ක්ම කරන්න බෑ. හරි ලේසි වැඩේ. මට අර ගායේ තියෙනවා මේ ගායේ. ඒ නිසා අපි මේ මුළු ජීවිතේම ජීවත් කරලා තියෙන්නේ මුඛාකාරයේ ලෙඩක් කියනවා දකින්නකොටම කාට හරි. ඉතක්ම කරන්න ලෙඩ තනියෙපෙනවා. මම දැකලා තියෙන එච්චරයි. තනි කකුලෙන් ඉන්නේ මම දැක තනි කකුලේ මෙහෙත් එක්කනේ කියලා. එහාට උනත් කියන්නේ සක්මන් කරන්න කියලා සනිපෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 ජීවත් වුණේ මොන කරලයි? මාස 4ක් ඇර ඉතුරු මාස 8ම 10 කිලෝමීටර් 12ක් අට 16ක් නැත්නම් 10 හැමදාම ඇවිදිනවා. ඉතින් මේ වෙනකොටත් ඇවිදපු නැති නිසා තමයි ඔය ඉඩ වෙලා තියෙන්නේ. මැරෙන කරම්ම ඉඩේ තියාගෙන ඉන්න ඕන ඕම ඉන්න. එහෙනම් සක්මන් කරන්ඩ හෙට වෙනකොට සක්මන පිළිබඳව පොතක් කියයි. ඒ තරම්ම ආනිසංස ධනකයි. දක්වන පැත්තකට දාන්න එපා. කරුණා කරලා ලෙඩේ මොකද්ද කියන්නේ මං කියන්න ඒකට ගැළපෙන සක්මන් කරන්න හැටි. එතකොට මේ මට ලෙඩ තියනවා කියලා මේ මේ දැන් ලෙඩ જાතියක් තියනවා කරන්න බෑ කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. එනිසා බුදුසසුන තියන අප්පා වාදෝ හොති අප්පා තංකෝ සක්මන් භාවනා කරන දාට කායික රෝග මානසික රෝග දෙකම අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් කායික රෝග මානසික රෝග ඕනේ නම් සක්මන් නොකර කාල බුදි. කලා නිදි. එහෙම නැත්නම් සක්මන් කළ බුදු. සක්මන් කළෝ බුදු වෙනවා. සක්මන් කරනකොට කාල බුදිය ගත්තොත් බුදි වෙනවා. ওই දෙකම වැඩියම තියෙන භාවනා මධ්‍යස්ථාන වල විතරයි. සුපර් මාකට් එකේ නෑ. නිසා මේ ආවට පස්සේ පුළුවන් තරම් බලන්න බුබ්බඩකම් අයින් කරලා මේ ලෙඩේ තියෙන එක මේ ගලව ගන්න පැත්ත ලෙඩේ නැති කරගන්න පැත්තෙන් බලලා මේකට උගාවක් වයස කම්මල ආපුවාම මම කරලා ඒගොල්ලෝ මට ස්තුති කරලා තිනවා අර පරණ තුන් ලෙඩ නෑ දැන් මීටරට කන්ද නගින්න පුළුවන් කිලෝමීටර් භාගයක් මීටර මීටර 600ක් තියෙනවා කන්ද නැගලා ඉල කියන දැන් ස්වාමීන් වහන්සේ ඉස්සර බැරියෝ කරන්න පුළුවන් කියලා එසා තිරසං වෙන්න තිරයන් වෙන්න ඕනේ නම් කරුණා කරලා මේ සක්මන කියන්නේ ඒකාන්තයෙන්ම අමෘතය කියලා හිතාගන්න මේ කවුද වේදේ මේ මහෞසද පඬිතුමා උපදිනකොට ගුලිය අතේ අරගෙන ආවයි කියලා කියනවනේ. ඒක පොඩ්ඩක් වළඳන්න. එතකොට හොඳට බඩගිනි වෙනවා. හොඳට නිින්ද යනවා. කරගෙන යන්න පුළුවන්. ඒ නිසා තව දුරටත් අවශ්‍ය නම් මොකද්ද ලෙඩේ කියන්නේ? එතකොට මම කියන්නම් කොහොමද ඒකට මේ බුදුහාමුදුරන්ගේ තීරණ ගිරිමානන්ද සූත්‍රයේ බෙහෙත් ලයිස්තුවක් මේ ලෙඩ ලයිස්තුවක් බෙහෙත් ආනේ ඒකට අල්ලන්න කවුරක්වත් මම දැකලා නැහැ. ඒ බුබ්බඩකම කම්මැලිකම නම් ඒකට නම් බේත් නැහැ. ස්වාමින් වහන්සේ මේ જાතියේදීම අසෝවාන් වීමට කුමක් කළ යුතුද? මේ මේ වුඩ් හවුස් එකේ රෙජිස්ටර් වෙලා භාවනා කරා. ඒක තමයි මේ කරන්නේ. ආයෙත් ආවම නෝ කරන්නේ. ඒක ඉඳගත්ත අහන තමයි ඔළුවෙන් හිටගෙන ඉන්න ඕනේ. නැත්නම් කකට පැනලා නාන්න ඕනේ. ඒ මොකක්වත් නැහැ. මේ කරන එක තමයි මේ කරන්නේ නැති බවයි මට පේන්නේ. ප්‍රශ්න අහනවායි කියලා කියන්නේ මේ දීලා තියෙන උපදේශ ටික අහිලත් නැහැ. මේ සාකච්ඡාවෙන් වැඩ ගන්නත් කැමති නැහැ. මෙයින් පිට මොකද්දෝ ඉල්ලනවා. ඒ කියන්නේ තමන් තමා විසින් නිෂේධයට පත් කරන මේ කරන වැඩේ අවචාවට ලක් කරලා මේට වැඩිය හොඳ එකක් ඇති කියලා අඩු ගන්න තියෙනවා නම් බුදුහාමුදුර අඩු ගන්න. රාහුල හාමුදුරට දෙනවනේ. රාහුල අමත අවුරුදු 15ක් භාවනා කරලා තමයි නිවන් දැක්කේ. එතන ප්‍රියම්බිකා යසෝදරාවට දෙනවනේ. හ්ම්. එහෙම නැත්නම් තාත්තට කියලා සුද්දා මේ මේ සුද්ධෝදන රජුරණ තියෙනවනේ ඒ ඔක්කොම තම තමන්ගේ වැඩේ කරගෙන තමයි රහත් උනේ. සෝවාන් උනේ. නිසා මේ වැඩේ කරන ගමනොත් අහනවා නම් ඒක මිනිස්සෙක් කියනවා මාළුවෙකුට වුණාලු වතුර කියන්නේ මොකද්ද කියලා දානවා. ඉතින් ඌගේ ඉලා හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක්ගෙන් අහවලු. මේ හයිඩ්‍රොලොජිස්ට් කිව්වලු වතුරෙන් ගොඩ එන්න ඕනේ කියලා දෙන්නේ. ඉතින් ගොඩ ආපු ගමන් මැරෙනවා. ඌ අවුරුද්දක් නෙමෙයි දෙකක් හිටියත් කවදාකවත් මාළුව වතුර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද ඌ ඉන්නේ වතුරේ. ඉතින් ඌ හිතනවා හයිඩ්‍රොලිසිස් දන්නවා කියලා. ඌගේ අම්මට ඕක කවදාවත් වතුර දැකලවත් නැහැ හයිඩ්‍රොලිසිස්ලා. ඌන්ගේ කලිසමවත් දෙමිලා නැහැ. හයිඩ්‍රොලිසිස්ලා කියන්නේ જાතිය. කවදාවත් වතුර දැකලවත් නැහැ. ඌ යනවා මාළුවට උගන්වන්න බ්ලැක් බෝඩ් එකක් කරන වතුර ගැන. මම මයිලු පළමේ ඉන්නකොට මේ මම ඉරිගේෂන් ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඇමරිකාවෙන් ඒ කිව්වා ඕනම හයිඩ්‍රොලොජිස් කෙනෙක් ආවොත් මෙතනින් පල්ලෙයත් එමිලා තිබුණොත් විතරයිලු මම ඌව වාරගන්නේ. හයිඩ්‍රොලොජි කියලා කියන්නේ වතුරට බැහැව එකයි. ඉතින් වතුර දන්නේ නැහැ. ක්ලාස් රූම් වල මොනව උගන්වන්නද? ඒ නිසා මම හිතට වතුර බැහැලා මෙතන වැඩ කරන කන ඌව ජොබ් එකට ගැලපෙනවා කියලා දැන්. වතුර ඉනකට කතා කරනවා. ඉතින් මහලුවා ගිහිල්ලා ඇහුවොත් හයිඩ්‍රොලොජි කෙනෙක් අහනවා වගේ. අපි මේ භාවනා කරන අපි අහනවා නම් සෝවන්නේට වෙන ක්‍රමයක් තියනවාද කියලා. ඉතින් මේ ලැබිච්ච උපදේශ වලට අවචාවට ලක් කරලා මේ ඉඳගෙන පරියන්ක කරන භාවනාවට අවචාවට ලක් කරලා Taman taman පහත් කළා සලකලා මේට වඩා හොඳ ක්‍රමයක් ඇති කියලා හිතලා ඉතින් ඕක තමයි අපිට තියෙන විචිකිච්ඡාව කියලා කියන්නේ සෝවන් වෙනකම්ම ඕක තියෙනවා එනිසා මේ දැන් කරන ටිකමයි හොඳම ටික කියලා මේ දැන් කරන එකේ විචිකිච්ඡාව නැති වෙච්ච ගමන් සෝවන් වෙනවා සැකහැර දැනගන්නයි කියලා මේකට අපි සිංහලෙන් කියන්නේ ගරු ස්වාමින් වහන්ස සමත භාවනා සහ විපස්සනා භාවනා වෙන් කර කියන්නේ. ඔය දැන් තමන් දැනට කරන්නේ මොකද්ද කියලා කිව්වොත් අර ඉස්සල ප්‍රශ්නේ වගේ මට අනිත් කැල්ල කියතයි. දැන් තමන් කරන්නේ සමත භාවනාද විපස්සනා භාවනා නැත්නම් දන්නේ කොයි එකද කියලා කිව්වොත් මට පුළුවන් ඒ දැනුම හරහා ප්‍රශ්න විසඳන්න. එහෙම නැත්නම් මේක දහම් පාසලක්වත් මේක විපස්සනා සමත වෙන් කරලා අඳුනන පාඩම් පන්තියක්වත් නෙවෙයි මේ. අපි වගේ මේ මේ ප්‍රායෝගික වැඩක් කරනකොට මේ මූලධර්ම ප්‍රශ්න වලට යන්න නරකයි. නමුත් ඒක තමයි අදාළ නම් ඒක මූලධර්ම ප්‍රශ්න නෙවෙයි ප්‍රායෝගිකයි. දැන් තමන් කරන්නේ මොකද්ද කියලා කියන්නේ. එතකොට මට පුළුවන් ඒකට සාපේක්ෂව අනිත් එක ගැන කියලා දෙන්න. මොනවාක් නැතෝ ගැලීම කිව්වොත් එහෙම මෙතන ඉඳලා දැන් මේ යෙමනේ පවතින යුද්ධ පිළිබඳව ඔබ වහන්සේ කොයි මතයද ගන්නේද මම මට වැඩන්නේ නැහැ. මේ මිනිස්සයා යෙමන් කාර්යයක් නම් ඇවිල්ලා මගේ ඡන්දීලෝ නම් කමන්නේ. ඉතින් ඒ වෙලාවට මොකටද මේ ආල පහල දෙනවා මේක දාගන්නේ. මෙච්චර ලස්සන උපදේශ පන්තියක් දීලා තියෙනවා. මෙච්චර ලස්සනට අපිට කමටහන් සුද්ධ කිරීමක් කරනවා. තමත භාවනා කරනවා. ඉතින් ඒ දේ කරන්න මේක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කිව්වොත් මම බාර ගන්න. ප්‍රශ්නයක් නැත්නම් කරුණා කරලා මේ යන්න පාරක් තිබේ නම් අසඳර පෙනේ නම් කීම බැදිවල යන්නේ මම උලා ආව් එකෙකුතේ. නිසා උපදේශ පන්තිය වුණාද භාවනා කරනවාද ඒ මොකද වෙන්නේ කියලා කිව්වොත් ඒක මට පදනම් වෙනවා උත්තරේට. එහෙම නැත්නම් මම කැමති නැහැ. මේ මුළු සභාවෙම කාලය නාස්ති. ඒක මම බලන්නේ මේ පිටිට ඕගනයිසර්ගේ දුර්ලභකමක් විදියට. මොකද මේ කටියට කියලා නැහැ මේ කමඨාන් සූද්ධ කරනවා මොනවා මොනවද සාකච්ඡාවට ගන්නෙ මොනවද නොගන්නෙ කියලා. ඒ නිසා මේගොල්ලන් කියන්නේ මෙන්න මේ ප්‍රායෝගික ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. අපිට සර්වඥතාඥානේවත් ඔක්කොම කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. තිබුණත් මේ ප්‍රායෝගික වැඩ පිළිවෙල මූලධර්ම පැත්තට ඇදගෙන යන්න දෙන එක මේක මගේ වැරද්දක්. ආනාපාන සති සහ මෛත්‍රී භාවනා දෙකම විපස්සනා භාවනා ලෙස සැලකේද? සැලකේද හෝ සැලකයි. අවසරයි සාන මොකද ප්‍රශ්නේ? ආනාපාන සති සහ මෛත්‍රී භාවනා දෙකම විපස්සකී භාවනාව වගේ පේන්නේ විපස්සනා භාවනා ලෙස සැලකයි. විපස්සී වගේ පේන්නේ විපස්සනා භාවනා ලෙස සැලකේද? දෙකම ගණ්ඩත් පුළුවන් දෙකම තනි කර සමතර උගන්නන වෙලාවලුත් තියෙනවා. ඒක නිසා ඒ අනපාන කරනකොට වැටහෙන දේ කිව්වොත් නම් ඒ කෙනාගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මූල ධර්ම වශයෙන් ප්‍රශ්න විසඳන්න විශාල බුදුහාමුදුරුවෝ කෙරෙනත් වැඩි පාරිය පරිශීලනයක් කරන්න. ඒක නිසා තමන් භාවනා කරනකොට අනපාන වැටෙන්නේ මට මෙහෙමයි. මෛත්‍රී කරනකොට වැටෙන්නේ මෙහෙමයි කියන එක දැනගත්තොත් නම් යන්නේ විපස්සනා පැත්තටද සමත පැත්තටද කියලා කියන්න පුළුවන්. පොදුවේ මේ ප්‍රශ්න විසඳන්න බෑ ඒක මොකද ඒ අපිට අදාළ විෂයක් නෙවෙයි සර්වඥ විෂයක්. නිසා තමන් කරන්නේ ආනාපානෙද වැටෙන්නේ කොහොමද? තමන් කරන්නේ මෛත්‍රියද වැටෙන්නේ කොහොමද කිව්වොත් ඒ දෙකෙන්ම හරහා ගිහිල්ලා විපස්සනාට යන්නත් පුළුවන් හට කෙලිම යන්නත් පුළුවන්. අන්න ඒ ටික තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ නැතුව ගත්තොත් මූල ධර්ම ප්‍රශ්න කියලා මම ඉදින් පැත්තකට දාන ප්‍රශ්න. අපි නැත්තම් ඒවට පමා වෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්න. පුළුවන් තරම් මේ වගේ ප්‍රශ්න මන් දෝත්සහයි කරලා කුණු ගොඩක් තියාගෙන පැත්තකට දාන්න. ඒ කොඩම කියන ආයතනයක් කමඨාන් සුද්ධ කිරීමේදී ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු සූරෝ පිළිබඳ පොත නැත්නම් කොලේ වයිතර ඉච්චර ලොකු කොලයක් නෙවෙයි. ඒ කොලේ කියවලා ඊට ගැළපෙන විදිහට ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් මේ සභාවේ අවධානය පැත්තකට යනවා. ඩිස්කෂන් එක කැලේපයි. ගරු ස්වාමින් වහන්සේ අවසරයි. ඊයේ උදෑසන පළමු පර්යංක භවනාවේදී ආස්වාස ප්‍රාස්වාස සෑහෙන දුරට නිරීක්ෂණය කිරීමට හැකි වුණා. මුලදී පිම්බීම හැකිලිම සහ පසු ආස්වාස ප්‍රාස්වාස ගැටෙන තැන් ආදී වශයෙන් සිතේ ලොකු සැනසෙලි ගතියක් ඇති වුණා. දෙවන පරියංග භාවනා පැයේදී ආස්වාද ප්‍රාස්වාසය තරම් පැහැදිලි වුණේ නැහැ. ශාරීරික වේදනාවලින් සහ විවිධ සිතුවිලි වලින් බොහෝ විට කාර්යයට සම්බන්ධ අතීත සිදුවීම් හා ඉදිරියේ කිරීම නැති දේ පිළිබඳව බාධා පැමිණියා. සිතවිලි අවසන් වූ පසු නැවත ආස්වාද ප්‍රාස්වාසයට අවධානය ගියත් ඒ වැඩි කලක් රැඳුනේ නැහැ. තෙවන භාවනා පැයේදී පරයන්ක කිහිප සැරයක්ම කෙටි නින්දට වැටුණා. නින්දෙන් අවදි වී අවධානය නැවතත් ආස්වාස ප්‍රාස්වාස යොමුුනේ යොමුණා. ඒ වැඩි කලක් රැඳුනේ නැහැ. ශරීර වේදනා සහ සිතවිලි වල සිතවිලි වල නම් අඩුවක් තිබුණා. ස්වාමින් වහන්ස මෙසේ භාවනාවේ පිරිහීමට මම කරන ආකාරයම් වැරද්දක් තිබේ නම් කරුණාකර පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටින ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේක භාවනා පිළිම නෙවෙයි. භාවනා කරනකොට භාවනා හත අට කර සැරයක් විතරයි යම්තම් හරි අරමුණට බුණ දාලා හොඳට Tamanට හිතුව පැතු පරිදි සතිය පිහිටවන්නේ. ඒ අතරමැද පරදිනෙව්වයිදී පරදිනෙව්වයිදී සද්ධාව හොඳට තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. එනිසා මේ ප්‍රශ්න විසඳීම සඳහා කමඨාන් සුද්ධ කෙනෙක් කොලේ ලියලා තියෙනවා. තමන් අවසාන කමඨාන් සුද්ධ කරපු දවසින්ද අද වෙනකන් තිබුණ හොඳම පරියන්ක ගැන විතරක් කතා කරන්න වැරදිච්ච පැරච්ච ගැන කතා කරනකොට හිතත් මන්දෝසයි වෙනවා අහගෙන ඉන්නට කම්මැලි වෙනවා ඒක වහන පිළිමන්න ඒක බහන හැටි හරියටම හරි කියන විතරක් කතා කරනකොට උනන්දු වෙලා ඊගාට ඒක වැඩි කිරීමකට කරන දේවල් කරනවා මිස අපිට මේක සැරයක් හරි ගියයි කියලා ඊට පස්සේ අන ඔක්කොම ඒ විදිහට හරියන්න ඕනේ කියලා ඒ අතිශෝක්තියක් අදිම අදි තක්සේරුවටපත් කරන එක දුර්ලභම. ඒක නිසා කාටවත් එහෙම වෙන්නේ ඕනම කෙනෙකුට මේක උඩපල් යන ගතියක් තියෙනවා. දක්ෂයා. දැන් ප්‍රගතිශීලියා කාදාත් වැරදිච්ච ගැන කතා කරනවා. වැරදීම ගැන කතා කිරීමට කියනවා අකුසල සමාපත්තිය කියලා. හරිදී ගැන කතා කිරීමට කියනවා කුසල සමාපත්තිය කියලා. කුසල සමාපත්තිය බුදුහාමුදුර හම්බ වෙනවා. අකුසල සමාපatti ගොත් මායයි කෙලෙසුයි හම්බ වෙනවා. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරනකොට වැරදිච්ච දෙයක් ගැන කතා කරන්න වුණොත්, වැරදිච්ච දෙයක් ගැන කතා කරන්න වුණොත්, කාගෙන් නරකක් ගැන කතා කරන්න වුණොත් මායя කියලා හිතා ගන්නවා. කෙලෙසක් කියලා හිතා ගන්නවා. ඒ ඔක්කොම අමතක කරාට බුදුහාමුදුරු කිසිම තරහක් වෙන්නේ නැහැ. බුදුසයන්න්ස කියන්නේ හරිය ගැන විතරක් කතා කරන්න. සුභ පරමාහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිය වදා. හොඳ පැත්ත විතරක් කතා කරන්න. එනිසා මේ පරියංග තුනේ පළවෙනි පරියංගයේ හරියෑම තමයි මේ ජීවිතේ භවනා කරන්න පුළුවන් බව, පින තියෙන බව, භව සම්පatti තියෙන බව හොඳ ලකුණක්. යන්නේ දවසේ ඒක උනන්දු කරගෙන ඒ විදිහට එනකොට කොච්චර දෝ බාධායි. ඒ බාධා තියේදී හිත වටගත්තේ නැති කෙනාට යෝගාවචරයි කියනවා. බාධා තියේදී හිත වටගත්තේ කරන කණවැන්දුන් කතා කරන කෙනෙක් කියලා කියනවා. මේ වැරදිච්ච වැරදිවල් කිසිම තැනක සඳහනක් නැහැ. ත්‍රිපිටකය කියලා බලන්න කිසිම තැනක සඳහන් වෙලා නැති නෙවෙයි. ඒවා දාන්නේ ඒ වගේ වැදගත් ලියමන් වලට. ඒ නිසා පස්සේ පරියන්ක දෙක ගැන කතා කරන්නේ නැතුව හිටියනම් මේ රචනයේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වැඩි දෙක ඉදිරිපත් කළා කියනවා මම පිරිහිලා කියන අදහසකට තමන්ම නිගමනය කරගෙන ඇයි පිරිහෙන්න හේතුව කියලා තම තමන්ගේ මේ භාවනා වැඩ පිළිවෙලට තියෙන මේ නැවුම් ගතිය ඒක තියෙන මේ මේ පින පහත් කළ සලකගෙන තියෙනවා මේක හරීම වසක් භාවනාවක්. හොඳ පැත්තකට විතරක් කතා කරන්න. තව කෙනෙක් ගැන කතා කරන්න හෝ Taman ගැන කතා කරන්න හෝ අතීතය ගැන කතා කරනකොට හෝ නරක කතා කිරීම නිසායි අපිට මේ කන වැන්දුවක් පිලුණු ඉච්ච ගතියක් කුස්කාච්ච ගතියක් ජීවිතේට ඇවිල්ලා තියෙන්නේ. හොඳ පැත්ත ගැන කතා කරන මිනිස්සු හැමදාම සතුටින් ලෝකේ ජීවත් වෙනවා සත්පුරුෂයන්ට ආකර්ෂණය වෙනවා. සත් ධර්මයට ආකර්ෂණය වෙනවා බුදුන්ට කිට්ටු වෙනවා. ඒ නිසා හොඳ පරියන්ක ගැන විතරක් කියලා පස්සේ විශේෂ ප්‍රශ්නක් තියෙනවනම් මට මෙන්න මේ භාවනා කරන මෙන්න මේ ප්‍රශ්න තියෙනවා කොහොමද කරන්න කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේක භාවනා පිළිහිමක් හෝ ඒක පිළිබඳ මන්දෝත්සාහය වෙන්න ඕන කියන හැඟීම ඇත්තටම කියනවා ඒකට තමයි කෙලස් කියන්නේ. අන්නේ ඒ ඉදිරිපත් කිරීමට සහ ඒ හැඟීමට කියනවා කෙලස් කියලා. හැකි සංඥාව తీරමනසත් කෙලස් නැහැ. හැම වෙලාවෙම බලන්නේ හොඳ පැත්ත විතරයි. එතන බලන්න පරියන්කේ යම් විදිහකට යන්න පුළුවන් ක්‍රම තියෙනවනම් ඒ සඳහා ක්‍රම සහ අපිට මොලයක් තියෙනවා, කයක් තියෙනවා. වැරදිච්චව ගැන හොයන්නේ නැතුව ඒක ගැන විතරක් හොයන්නේ. එතකොට අපි සක්කෝ කියන හැකි සංඥාව ඇති කර ගන්නවා කියලා මම කියන්න කැමතියි. ඔව් අපි කොහොමද තුන වෙනකන් වෙලා වෙලාවත් ඇවිල්ලා තියෙන තුන කිට්ටු කලකින්. අවසරයි ස්වාමීන් වහන්සේ අපි දැන් මේකේ පරයන්ක භාවනාව කරද්දී මේ දවස් ටිකේම අපි කරේ ආනාපාන සති භාවනාව මූලික කරගෙන එතකොට අපි දවසට එකපාරක් හරි මෛත්‍රී භාවනාව කරොත් හොඳයිද නැත්නම් ආනාපානසති භාවනාව විතරක්ම කරගෙන ගියොත් හොඳයිද කියලා දැන් කරගෙන යන එකේ තමයි බාධාවල් වැඩි වෙන ගතියක්ද පේන්නේ නැත්නම් හරියාගෙන යන ගතියක්ද පේන්නේ හරියාගෙන යන ගතියක් පේන්නේ මොකටද මේ පෑදීදියට පුරුදිය දාන්න කල්පනා කරන්නේ එයි මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ කොහොමද හරියන කීයෙන් කී දෙනාද කියලා දන්නවද? ඔමාර කපෙලා කියන්න පුළුවන් මනුස්සයා. ඉතින් ඒක තියදී අහනවා මේකට උමලක ටිකක් දැම්මත් මොකද වෙන්නේ? තව ලුණු ටිකක් දැම්මත් මොකද වෙන්නේ? ලුණු ලාභයි. මට බැනුවා කන්න බෑ. එනිසා කලාතුරකින් ඔක හරියන්නේ ආවට පස්සේ පෑදීදියට කරතියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා ඔක් කරගෙන යන්න. ඕනේ තරමක් මෛත්‍රී ගන්න පුළුවන් ටොං ගන්න. එකක් අල්ලන්නකෝ. එකක් අල්ලගත්තට පස්සේ ආනාපාන විතර මෛත්‍රියක් ඇත්තේ නැහැ මුළු ලෝකෙම. තමන්ගේ හුස්මට තමන් ප්‍රේම කරනවා නම් ඇස ඊට වැඩිය ප්‍රේම කරන කෙනෙක් නැහැ. ඒ නිසා ආනාපානෙ කියන්නේ මෛත්‍රියක් තමයි. ඒ පැත්තෙන් බැලුවොත්. ඒ නිසා ඒක හරියනවනම් ඇත්තටම හිතාගන්න එක මෛත්‍රියක් කියලා. වෙනම මෛත්‍රියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඔය හිතාන තියෙන මෛත්‍රිය නෙමෙයි පුත්‍රයන්සේ කියලා තියෙන්නේ. බුදුන්සේ කියලා තියෙන මේ කායගත සතියේ කයට නැත්නම් ආනාපානට හිත යොදන එකත් මෛත්‍රී ආනිසංස 11ක් ගැන කතා කරන 11ම මේකේ තියෙනවා. මේ මෛත්‍රී ආනිසංස කියන්නේ ඒ සූත්‍රය ඉස්සලා තිබුණට ආනාපානේ භාවනා කරන එක නේද සුඛං සුගති සුඛං පටිපුච්චති නපාවකං සුපිනම් පස්සති 11ම තියෙනවා. ඒ නිසා මේකේ ආනිසංස ඔක්කොම ටික තියෙනවා. හැබැයි මේකට තියෙති අරක හොඳද කියලා කොනහඬ ගත්තොත් නම් එනම් ජීවිතේ මල් ඉහිම්පල් කියලා තමයි කියන්නේ.